ගුණ මෙනෙහි කරගෙන තමාගේ ගුරු දේවයන්න් වහන්සේට මෛත්‍රී කරගෙන ඉදිරියට ගමන් කරන්නයි සෝදානම සීල සමාධි ප්‍රඥා සීලය සමාධිය සඳහාය සමාධිය ප්‍රඥාව සඳහාය ප්‍රඥාව නිවීම සඳහාය අපි දැවෙන්නෙමක් නිසාද අවිද්‍යාව හේවත් ලෝකයේ පිළිබඳව අනවබෝධය නිසා. එහෙමනම් මේ සංසාර දුකින් රාගාදී 11 ගින්නෙන් නිවෙන්න නම් අපි ප්‍රඥාව ඇති කරගන්න ඕනේ. ප්‍රඥාව ඇති කරගන්න නම් ප්‍රඥාවෙහි බීජය හොයාගෙන යන්න ඕනේ. ප්‍රඥාව කියන්නේ බුද්ධ කියන එකයි බුද්ධ බීජය තමයි සද්ධාව. මෙතන සද්ධාව කියන්නේ ප්‍රඥාව පදනම් කරගත්තා වූ පැහැදීමක්. දැන පැහැදීම කියන්නේ අන්න ඒකයි. දැනගන්නේ කොතනද ඉන්න තැන. පහදින්නේ කොහාටද නොගිය තැනට. දැනට අපි ඉන්නේ කොහෙද? ලෝකයේ තුල. ලෝකය කියන්නේ කුමක්ද? යම් තැනක ලෝකයේද එතන දුකයි යම් තැනක දුකද එතන ලෝකයයි. එහෙනම් දුක යම් තැනකද අන්න එතනයි ලෝකය. දුක්ඛේ පතිට්ඨිතෝ ලෝකෝ ලෝකෙහි ප්‍රතිෂ්ඨාව පදනම දුකයි සැප කියනවා නම් ඒවා විකෘතියක් විතරයි ප්‍රകൃතිය නෙමෙයි. එහෙමනම් අපි හොයාගෙන ගියා කොහෙද මේ දුක තියෙන්නේ කියලා. ගස්ගල් පර්වතවල නැහැ, මලමිනියක් තුලත් දුක නැහැ. දුක තියෙන්නේ සිතයි, කයයි දෙක එකතු වුණ තැන. ඒක තමයි ජීවිත පැවැත්ම කියලා කියන්නේ. ලෝකය කියන්නේ තොන්නෝකයි. ඉතින් මේ ලෝකයේ යථාර්ථය දකින්න නම් කවුරුවත් දිහා බලලා වැඩක් නැහැ. ගස්ගල් පර්වතවල දිහා බලලා වැඩකුත් නැහැ. විශ්වයේ දිහා බලලා වැඩකුත් නැහැ. මලමිනියක් දිහා බලලා වැඩකුත් නැහැ. මෙන්න මෙතන බලන්න ඕනේ. තමා දිහා බලන්න ඕනේ. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ඒකයි. තමා තුලින් තමයි අවබෝධ කරගන්න ඕනේ. තේරුණා නේද? පච්චත්තං වේිතබ්බෝ කියන්නේ තමා තුලින් අවබෝධ කරගන්නවා කියන එකයි. මේ තියෙන්නේ ලෝකය. ජීවිත පැවැත්ම. මේක අසත් ධර්ම මාර්ගයෙන් ලබා ලැබුණා වූ ඵලයක්. ඒක නිසා මේවට අපි කියන්නේ අසත් ධර්ම මාර්ගඵල කියලා. අසත් ධර්ම මාර්ගඵල තමයි තිරනවා, මැරෙනවා, අඬනවා, විලාප කියනවා, දුකටපත් වෙනවා, දුම්නසටපත් වෙනවා, වෙහෙසටපත් වෙනවා. මේවා තමයි ඵල. අසත් ධර්ම මාර්ග ඵල. එතකොට මේ ජරා මරණ ආදී දුකට හේතුව තමයි ජාතිය. ජාතිය කියන්නේ ඉපදීම කියන එකයි. ජීවිත පැවැත්මේ ආරම්භය. ජාතියට හේතුව හොයාගෙන ගියොත් සසර ගමන. සසර ගමනට හේතුව උපාදානය. උපාදානයට හේතුව තණ්හාව. තණ්හාවට හේතුව අනවබෝධය හේවත් අවිද්‍යාව. එතකොට මේ ජරා මරණ ආදී දුකේ ආසන්න හේතුව ඉපදීම, දූර හේතුව තණ්හාව, මූල හේතුව අවිද්‍යාව. එහෙමනම් දැන් අපි මේ ගහේ කොළපොතු ගලවලා වැඩක් නැහැ. වටේ තියෙන මූල කපල වැඩකුත් නැහැ. කපන්න ඕනේ මොකද්ද මුදුන් මුල මුදුන් මුල විනාශ කරන්න ඕනේ මුදුන් මුල විනාශ කරපුවාම මේ ගහට වැඩි කල් පවතින්න බෑ තේරුණා නේද එහෙමනම් මුදුන් මුලට ප්‍රහාරයක් එල්ල කරනවා කියන්නේ අවිද්‍යාවට ප්‍රහාරයක් එල්ල කරනවා කියන එක අවිද්‍යාවට එල්ල කරන ප්‍රහාරය තමයි විද්‍යාව විද්‍යාව විද්‍යාව කියලා කියන්නේ ප්‍රඥාව බුද්ධ කියලා කියනවා ආන්ගේ බුද්ධ කියන ගුණය ඇති කර ගැනීම සඳහා තමයි අපි මේ ඉදිරියට යන්නේ සද්දා බීජ බුද්ධ කියන ගුණෙහි බීජය මොකක්ද සද්දාව සද්දාව පදනම් කරගෙන තමයි සීලයක් ඇති වෙන්නේ සීලය විසුද්ධ වෙන්න ඕනේ සීල විසුද්ධියට යන්න ඕනේ අපි. සීල විසුද්ධියක් ඇති කරගන්න පුළුවන් ශ්‍රද්ධාවන්තයෙකුට පමණයි. මම කිසිම බයක් සැකක් නැතුව ඒක ප්‍රකාශ කරනවා. ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා එක්තරා ප්‍රමාණයකටවත් දැනගත්තා නම් තවත් ලෝකයකට රිංගන්න බලාපොරොත්තු වෙන්නේ නෑ යා. දිව්‍ය ලෝකෙටවත් බ්‍රහ්ම ලෝකෙටවත් සක්විති රජුරුවන් ළඟටවත් යන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එවනම් එයා කරන කියන හැම දෙයක්ම නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව තමයි කරන්නේ. ඒ තුල තණ්හා මාන දිට්ටි යටපත් වෙලා තියෙන්නේ. තණ්හා මාන දිට්ටි අනුපහතා කියන්නේ ඒකයි. තියෙන්නේ මොනවද? කරුණාවයි මෛත්‍රියයි. මෙන්න පාරමී ධර්මයන්ගේ ලක්ෂණ. තණ්හා මාන දිට්ඨි අනුපාතා කරුණෝපාය කෝසල්ල පරිග්‍රහිතා සීලාදයෝ ගුණා පාරමියෝ නාම පාරමිතා සීලය කිව්වත් එකයි සීල විසුද්ධිය කිව්වත් එකයි විසුද්ධ සීලය කිව්වත් එකයි ශ්‍රද්ධාව නැති අය සිල් රකින්නවා ශ්‍රද්ධාව නැති අය සිල් රකින් දිව්‍ය ලෝකයට යාමේ අපේක්ෂාවෙන් එයාට නිර්වාණය ගැන හැඟීමක් ඇත්තෙම නැහැ දිව්‍ය ලෝකයන්ට සිල් රකින්නේ. එක්ක බ්‍රහ්ම ලෝකයන්ට. එහෙම නැත්නම් සක්විත රජුරෝ වෙන්න. එතන තියෙන්නේ මොකක්ද? ඇලීම. ඊළඟට තණ්හාව තියෙන කෙනෙක් කවදාවත් අපායට යන්නේ නැහැ පින්නතුනි. දැන පැහැදීම තියෙනවා නම් අපායෙන් නිදහස්. එහෙමනම් ශ්‍රද්ධාව තණ්හාව මේ ශ්‍රද්ධාව තියෙන කෙනෙක් අපාය යන්නේ නැහැ. ශ්‍රද්ධාව තියෙන කෙනෙක් අපාය යන්නේ නැහැ. ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ අරිය ශාවකෝ නිරයන් වා තිරච්ඡාන යෝනින් වා පෙත්තිවිසයන් වා උපපද්දිස්ස තීති නේතන්තානං විජ්ජති. එතකොට දැන පැහැදීමෙහිවත් ශ්‍රද්ධාව තියෙන කෙනෙක් අපා යන්නේ නැහැ. කවුරු දේශනා කරන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ. වරදීද? වරදින්නේ නැහැ. එහෙමනම් ශ්‍රද්ධාව තියෙන කෙනෙක් අපා යන්නේ නැහැ කියන මේ බුද්ධ වචනයට අනුව ශ්‍රද්ධාවන්තයා දන්නවා Taman දැන් අපායෙන් නිදහස් වෙච්ච කෙනෙක් කියලා. එහෙමනම් එයා තුල අපායට බයකුත් නැහැ. දිව්‍ය ලෝකයට ආසාවකුත් නැහැ. ආසයි බයයි කියන්නේ ඇලීමයි ගැටීමයි, ඇලීමයි ගැටීමයි කියලා කියන්නේ තණ්හාව. තණ්හාව නැතිනම් ආ මේ සීලය තමයි සීල විසුද්ධියටපත් වෙන්නේ. මම මේකයි කිව්වේ ශ්‍රද්ධාවෙන් තොරව මොනවා කරලවත් සීල විසුද්ධියකට යන්න බෑ කියලා. පැහැදිලි නේද? ශ්‍රද්ධාව තියෙනකොට සීල විසුද්ධිය නෙමේ චිත්ත විසුද්ධියත් එතනම තියෙනවා. ditthi විසුද්ධියක් තියෙනවා. මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන ඥාන දර්ශන විසුද්ධිය කියන සියලුම විසුද්ධි වලට සත්‍ය විසුද්ධියටම පදනම තමයි ශ්‍රද්ධාව. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ආන් මේකයි සද්ධා බීජං කියලා කියන්නේ. බුද්ධ බීජය. මහා ප්‍රඥාව තමයි ඥාන දර්ශන විසුද්ධිය. ඒ ඥාන දර්ශන විසුද්ධියේ මුල තියෙන්නේ මොකද්ද? සීල විසුද්ධිය. සීල විසුද්ධිය, සත්‍ය විසුද්ධියේ මුල තියෙන්නේ සීල විසුද්ධිය නේද? සීල විසුද්ධියට යන්න බෑ සද්ධාව නැතුව. මොනවා කරලවා. එහෙමනම් ශ්‍රද්ධාව තියෙන පුද්ගලයා සත්ත්වවිසුද්ධියම ලබාගෙන මහා ප්‍රඥාව ලබා ගන්නවා. සද්ධා බීජං කියන්නේ ඒකයි. සද්ධාව කියන්නේ මොකද්ද? දැන පැහැදීම. දැනගන්නේ කොතනද? ලෝකය. ලෝකය කියන්නේ කොතනද? තමන් ඉන්න තැන. තමන් ඉන්න තැන. Taman ඉන්න තැන කොටස් දෙකකට බෙදනවා කයයි සිතයි කියලා. කයයි සිතයි දෙකේ එකතුව තමයි ලෝකය කියලා කියන්නේ. තේරුණා නේද? කයයි සිතයි දෙකේ එකතුව. එතකොට මෙන්න මේ ලෝකයේ පිළිබඳව හෙවත් තමා පිළිබඳව අවබෝධ කර ගැනීම තමයි බුදුදහම කියලා කියන්නේ. කය පිළිබඳව අවබෝධ කර ගන්න ඕනේ හිත පිළිබඳව අවබෝධ කරගන්න ඕනේ. එච්චරයි. ලෝක විදු කියලා කියන්නේත් ඒක තමයි. ලෝකය ගැන දන්නවා. ලෝකය ගැන දන්නවා කියලා කියන්නේ ලෝකය අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා දැනගන්නවා. මේක තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. මේ ත්‍රිලක්ෂණයනොත් ඉස්සල්ලාම දකින්න ඕනේ පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ත්‍රිලක්ෂණයෙහි ඵල ලක්ෂණය දකින්න ඕනේ. ඵල ලක්ෂණය තමයි දුක. යද නිච්ඡං තන් දුක්ඛං යමක් අනිත්‍ය නම් එතන දුකයි. යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා යමක් අනිත්‍ය නම් දුක නම් එතන වටිනාකමක් නැහැ. අසාරයි. ඒ වාගේම තමාගේ වසඟේ පවතින්නේත් නැහැ. අනාත්මයි. මෙන්න මේක තමයි ත්‍රිලක්ෂණය කියලා කියන්නේ. එතකොට මේ ත්‍රිලක්ෂණය දකිනකොට ඉස්සල්ලාම දකින්න කියලා තියෙන්නේ දුක්ඛ ලක්ෂණය. මොකද පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඵලය තමයි දකින්න ඕනේ. බුදු පියාණන් වහන්සේගේ ධර්ම දේශනාවන්නේ ප්‍රධානම ඉදිරිපත් කිරීම තමයි චතුරාර්ය සත්‍යය. චතුරාර්ය සත්‍යයේ මුලට තියෙන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යය. දුක්ඛේ ඥාන, දුක්ඛ සමුදය ඥාන, දුක්ඛ නිරෝධේ ඥාන, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥාන. ලෝකේ දුකයි. ඒක දකින්නේ කිව්වා. ඊළඟට දුක්ඛ සමුදය ඥාන, දුකට හේතුව දකින්න කිව්වා. තණ්හාව. දුකට හේතුව. තණ්හාවට හේතුව අවිද්‍යාව. එතකොට තණ්හාව නම් දුකට හේතුව තණ්හාව නැති කරගත්තොත් දුකෙන් අත මිදෙන්න පුළුවන් නේද? අන්න දුක්ඛ නිරෝධේ ඥාන. තණ්හාව ඇති උනේ අවිද්‍යාව නිසා නේද? එහෙමනම් තණ්හාව නැති කරගන්න නම් අපි විද්‍යාව ඇති කරගන්න ඕනේ. විද්‍යාව ඇති කරගන්න නම් පළමු කොට ශ්‍රද්ධාව ඇති කරගන්න ඕනේ. ශ්‍රද්ධා බීජං කියන්නේ ඒකයි. සද්දා බීජයෙන් පැලයක් හටගන්නවා. ආන් මේක තමයි සම්මා දිට්ඨිය කියන්නේ. බුද්ධ අංකුරයකට කියන්නේ. සද්ධාවට කියන්නේ බුද්ධ බීජය, සම්මා දිට්ඨියට කියන්නේ බුද්ධ අංකුරය. බුදු පැලය. ආන්නේ බුද්ධ අංකුරය යම් තැනක තියෙනවා නම් ආන් එතෙන්ද අපි යන්න ඕනේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ඥානං කියන්නේ ඔන්න ඕකයි. එතකොට මේ බුද්ධ අංකුරය තියෙන්නේ කොතනද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඊළඟට සම්මා ඥාන සම්මා විමුක්ති සම්මා ඥාන කියන්නේ මහා ප්‍රඥාව සම්මා විමුක්තිය කියන්නේ සම්පූර්ණයෙන් මේ ලෝකයෙන් ඉවත් වෙලා යන එක පැහැදිලි නේද එහෙමනම් ශ්‍රද්ධාව පූර්වාංගම කරගෙන සීලයක පිහිටලා දැන් අපි ලෝකය ගැන තවදුරටත් අවබෝධ කරගන්නයි සූදානම්. දැන් මේ පින්නතුන්ට මා මේ භාවනා පන්ති ආරම්භ කරපු දවසේ ඉඳන්ම ශ්‍රද්ධාව ගැන කියලා දුන්නා. ඒ වාගේම සීලය ගැනත් මම කියලා දුන්නා. සද්දා භාවනා, සීල භාවනා කරන හැටි කියලා දුන්නා. ඒ වාගේම කායානුපස්සනාවෙහි කය නිසා විඳින දුක් කියලා දුන්නා. කය නිසා විඳින දුක් කියලා දුන්නා. ඉඳගත්ත් දුකයි, හිටගත්ත් දුකයි, කෑවත් දුකයි, නොකෑවත් දුකයි. හැම මොහොතකම අපි දඟලනවා. මොකද මේ දඟලන්නේ? දඟලන්නේ නැතුව බෑ හාමුදුරුවනේ එක විදියක ඉන්න. මොකද බැරි. අන්න හරි. තමාතුලින්ම ප්‍රකාශ කරන්න. ජීවත් වෙනවා කියන්නේ උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් දඟලන එකයි. වෙන මොකද්ද ජීවත් වෙනවා කියලා කියන්නේ? ඕක තමයි ඉතින්. උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් එළි වෙනකන් දඟලනවා. ඈ ඒ බලනවා මෙහෙ බලනවා උඩ බලනවා බිම් බලනවා ඈ අතපය දිගාරිනවා වැසිකිලි කැසිකිලි යනවා කනවා බොනවා කණ්ඩ බොණ්ඩක් නිකන් ගෙනත් දෙන්නේ නෑ නේද? පිනට ගෙනත් දෙන්නේ නෑ නේද කට්ටියට? ඉතින් මේ වැස්ස ආවුව බලන්නේ නැතුව තෙමීගෙන අවුවේ වේලීගෙන අනන්ත දුක් මහන්සි වෙනවා නේද? බලන්න කෙනෙක් ජීවත් වෙන්න මොනතරම් දුක් මහන්සි වෙනවද කියලා. මේවා සැපද? නෑ නේද? ඉතින් මේ ගැන හිතන්න පින්නතුනේ. මේ ගැන හිතනකොට තමයි මොකක්ද අපි මේ උපන්දා ඉඳන් මැරෙනකම්ම කරන්නේ කියන එක පැහැදිලිව අවබෝධ වෙනවා. චින්තයන්තෝ පුරිසෝ විශේෂං අධිගච්ඡති. හිතන පුද්ගලයා තමයි විශේෂත්වයකට යන්නේ. නා චින්තයන්තෝ පුරිසෝ විශේෂං නාධිගච්ඡති හිතන්නේ නැති එක්කෙනා විශේෂත්වයකට යන්නේ නැහැ කියන්නේ සත්‍ය අවබෝධ කරගන්නේ නැහැ. ඒක නිසා මේ පින්නතුන් චින්තනයේට විශේෂ තැනක් දෙන්න ඕනේ. චින්තකයන් වෙන්න. කැමති නේද චින්තකයන් වෙන්න තියනවා නම්. චින්තකයෙක් තමයි දාර්ශනිකයෙක් වෙන්නේ. එතකොට මේ ලෝකයේ පිළිබඳව හේවත් ජීවිත පැවැත්ම පිළිබඳව හිතන්න පටන් ගන්න. ඊකටෝම හිතාගෙන හිතාගෙන යන්න. අන්න එතකොට පැහැදිලිව පෙනේවි අපි කය නිසා මොන තරම් දුක් විඳිනවද කියලා. කොච්චර දුක් විඳවත් කමක් නැහැ මේක හොඳ දෙයක් නම්. වටිනා දෙයක් නම් පිරිසිදු දෙයක් නම් ගත හැකි දෙයක් නම් ගත යුතු දෙයක් නම් කොච්චර දුම් පිටනක් කමන්නේ රත්තරන් තියනවා නම් මේක ඇතුලේ දුක්ඛින්දර කමන්නේ නේද ඉතින් මේ සමහරු කියනවා රත්තරන් අම්මේ රත්තරන් තාත්තේ රත්තරන් අයියේ කියලා ඒ විහිළුවද කියන්නේ ඔයගොල්ලෝ සතුටු කරන්න කියන්නේ තේරුණා නේද ඒවට රැවටෙන්න එපා ඊට වඩා හොඳයි නේද බුද්ධිමත් අම්මේ බුද්ධිමත් තාත්තේ බුද්ධිමත් අයියේ බුද්ධිමත් අක්කේ බුද්ධිමත් නංගියේ බුද්ධිමත් මල්ලියේ කියලා කියනවනම් හොඳයි නේද ඒ විහිළුවට නෙමෙයි ඒ ඇත්තට කියන්නේ රත්තරන් අම්මේ කිව්වනම් විහිළුවක් එතන විහිළුවක් වගේම බොරුවක් නේද බුද්ධිමත් අම්මේ බුද්ධිමත් තාත්තේ කිව්වොත් විහිළුවකුත් නෙමෙයි බොරුවකුත් නෙමෙයි නේද ඇත්ත නේද මේ කියන්නේ ආන් එතන තමයි අපිට අවශ්‍ය කරන්නේ පින්නතනේ බුද්ධිමත්භාවය අවශ්‍ය කරනවා. මොකද්ද මේ බුද්ධිමත්භාවය කියන්නේ? ප්‍රඥාව නෙමෙයි හැබැයි. බුද්ධිය කියන්නේ ප්‍රඥාව නෙමෙයි. ප්‍රඥාවට කියන්නේ බෝධිය කියලා. බෝධිය. බුද්ධියෙන් තමයි බෝධිය ලබන්නේ. බුද්ධිය කියලා කියන්නේ අවබෝධ කරගැනීමේ හැකියාව. අසා දරා ගැනීමේ හැකියාවට කියනවා බුද්ධිය කියලා. ධාරණ ශක්තිය. ඒ ධාරණ ශක්තිය ඇති පුද්ගලයා අසා දරාගෙන සිතා විමසා බලනවා. අන්න චින්තනය. ආංගතනෙන් තමයි බෝධියට යන්නේ. ඒතර බුද්ධියයි බෝධියයි දෙකක්. පැහැදිලි නේ? බුද්ධිය කියන්නේ ධාරණ ශක්තිය. බෝධිය කියන්නේ ධාරණ ශක්තිය තුළින් ලබා ගන්නා වූ අවබෝධය. එහෙමනම් බුද්ධිමත් අම්මේ බුද්ධිමත් තාත්තේ බුද්ධිමත් අයියේ බුද්ධිමත් අක්කේ බුද්ධිමත් නංගියේ බුද්ධිමත් මල්ලියේ බුද්ධිමත් පුතේ බුද්ධිමත් දුවේ අපි බුද්ධිය ප්‍රයෝජනෙට අරගෙන අසාගම්මු දරාගම්මු හිතමු විමසමු බුදු පියාණන් වහන්සේ නිතරම දේශනා කරන්නේ මා කියන දේ එකපාරට පිළිගන්න එපා කියලා පිළිගත්තොත් කවදාවත් සත්‍ය අවබෝධ කරගන්න බෑ. පිළිගත්ත කියලා කියන්නේ ඒක නිකන් අන්ධ විශ්වාසයක් එතන තියෙන්නේ. ලෝකේ දුකයි. හා හරි හරි ලෝකේ දුකයි තමයි. දැන් හරි. එච්චරයි. ඉතින් ගෞරවයෙන් ඇහුවොත් ලෝකේ දුකයි කියලා දන්නවද? දන්නේ නැහැ. මම විශ්වාස කරනවා කියයි වුණා. ඒ විශ්වාසයෙන් වැඩක් නැහැ. බුදුදහම කියන්නේ විශ්වාසයක් නෙමෙයි දැනීමක් පමණයි පින්නතුනි. බුද්ධ ධර්මයේ කියන්නේ ප්‍රඥා ශාසනය කියන එකයි බුද්ධ ශාසනය කියන්නේ. ධර්මයේ කියන්නේ ප්‍රඥාව, බුද්ධ කියන්නේ අවබෝධය. ඒක හොඳට මතක තියාගන්න. එහෙමනම් අපි කරන්න ඕනේ, අසා ගන්න ඕනේ, දරා ගන්න ඕනේ, සිතන්න ඕනේ, විමසන්න ඕනේ චින්තනය දර්ශනයටපත් කරගන්න ඕනේ. සිතීමේ විමසීමේ නිදහස බුදු පියාණන් වහන්සේ තරම් කිසිම ශාස්ත්‍රවරයෙක් ලෝකයට දීලා නැහැ. බුදු පියාණන් වහන්සේ මේ නිදහස දීලා තියෙන්නේ සිතන්නේ විමසන්නේ නැතුව සත්‍ය අවබෝධ කරගන්න බැරි නිසා. තේරුණා නේද? එහෙමනම් අපි මේ භාවනා පන්තිය ආරම්භ කරපු දවසේ ඉඳන්ම අසාගත්තා, දරාගත්තා, සිතුවා, විමසුවා. ඒ තුළින් අපි දැක්ක පැහැදිලිවම මේ ලෝකය දුකයි කියලා. එක්තරා ප්‍රමාණයකට හරි දැක්කා. මෙච්චර දවසක් අපේ කය සම්බන්ධ කරගෙන තමයි දුක දැක්කේ. කායානුපස්සනාව කියලා කියන්නේ කය අනුම කයට අනුව ඇත්ත දකිනවා කියන එකයි. සති ප ဋ ාණ කාය අනුපස්සනාව සම්මා සතිය පිහිටව ගන්නවා කයට කය අනුව ඇත්ත දකිනවා ඉස්සල්ලාම දකින්නේ දුක පටිච්ච සමුප්පාද න්‍යායට අනුව ඉස්සල්ලාම දකින්න ඕනේ ඵලය අපි අනුභව කරන ඵලය තමයි දුක කියන එක ආන් ඒ සඳහා උන්වහන්සේ පළමුවෙන්ම අරමුණු වෙන තැන පෙන්නවා පළමුවෙන්ම මේ ලෝකයෙන් අපිට අරමුණු වෙන්නේ වේදනාව නෙමෙයි කය ආරමුණු වෙන්නේ. බඹයක් පමණ උසට මහතර තියෙන කය. කයට තමයි ඇලෙන්නේ. කයට තමයි ගැටෙන්නේ. ඇයි? කය කියන්නේ කුමක්ද කියා නොදන්නා නිසා. ආ මේක නිසා තණ්හාව නැතිකරන්න ඉස්සරලාම තණ්හාව ඇතිවෙන තැන බලන්න ඕනේ. තණ්හාව ඇති වෙන්නේ කොතනද ඉස්සරලාම? කය සම්බන්ධ කරගෙන නේද? කායෝ භික්කවේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamaana uppajjati නිවිසමානා නිවිසති කය කියන්නේ ප්‍රිය රූපයක් සාත රූපයක් කියන්නේ සිත් ඇද ගන්නා රූපයක් එත්තේසා තණ්හා uppajjamaana uppajjati එතන තණ්හාව උපදිනවා තණ්හාව එතන පවතිනවා තේරුණේ ආය බුදුහාඳුරෝ දේශනා කරලා තියෙනවා ඔය විදිහටම කායෝ භික්කවේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා නිරුජ්ජමානා නිරුජ්ජති පහියමානා පහියති. කය කියන්නේ ප්‍රිය රූපයක්, සිත් ඇද ගන්න රූපයක්, එතන තණ්හාව නිරුද්ධ වෙනවා ප්‍රහීන වෙනවා. අතන දේශනා කරනවා තණ්හාව ඇති වෙනවා පවතිනවා කියලා. ආය දේශනා කරනවා තණ්හාව නිරුද්ධ වෙනවා ප්‍රහීන වෙනවා කියලා. කය තුල, කය සම්බන්ධ කරගෙන. පුදුම කතාවක් නෑ නේද? පුදුමයක් නෑ. ඒක තමයි ඇත්ත. කය පිළිබඳව අනවබෝධයෙන් ජීවත් වෙන අයට තණ්හාව ඇති වෙනවා, තණ්හාව පවතිනවා, වැඩි වෙනවා. කය පිළිබඳව අනවබෝධයෙන් ඉන්න අයට. පැහැදිලි? කය පිළිබඳව අවබෝධ කරගත්ත කට්ටියට තණ්හාව නිරුද්ධ වෙනවා, ප්‍රහීන වෙනවා. දැන් බලන්න අනවබෝධය සහ අවබෝධය නේද? අන්න බලන්න. මේ කය පිළිබඳව අනවබෝධයෙන් ඉන්නකොට තණ්හාව ඇති වෙනවා පවතිනවා දියුණු වෙනවා. කය පිළිබඳව අවබෝධයෙන් ඉන්නවනම් තණ්හාව නිරුද්ධ වෙනවා ප්‍රේණ වෙනවා. ආන් මේක තමයි බුද්ධ කියන ගුණේ වටිනාකම. එහෙමනම් අපි තණ්හාව නැති කරගන්න නම් කය කියන්නේ කුමක්ද කියලා අවබෝධ කරගන්න ඕන. දැන් මම මේ පින්නතුන්ට මේ පිළිබඳව ඊටාම දීර්ඝ දේශනාවක් හා ප්‍රායෝගිකත්වයේ තුලින් කයින් යථාර්ථය පෙන්වා දුන්නා නේද? ගිය සතියේ ඊට ඉස්සෙල්ලා සතියේ පැහැදිලිව දැක්ක නේද කය කියන්නේ මොකද්ද කියලා. අනිත්‍යයි දුකයි අනාත්මයි. අනිත්‍ය නම් ගත හැකි දෙයක් නෙමෙයි. දුක නම් ගත යුතු දෙයක් නෙමෙයි. තමා කියන දේ අහන්නෙත් නෑ නේද? එහෙනම් අනාත්මයි. මගේ කියලා ගන්නත් බෑ, මම කියලා ගන්නත් බෑ. ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. මෙන්න මේ ටික අවබෝධ වෙනකොට කය ප්‍රතික්ෂේප වෙනවා. කය ප්‍රතික්ෂේප වෙනවා. ඉස්සල්ලාම පෙන්නුවේ කය නිසා විඳින දුක්. ඊළඟට පෙන්නවා කය කියන්නේ කුමක්ද කියලා. කය කියන්නේ රූපයක් පමණයි කිසිම ප්‍රාණයක් ජීවියක් හැඟීමක් දැනීමක් චින්තනයක් වින්දනයක් මොකවම්ම නැහැ. රූප කියන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කරගත්තා. ස්වභාව ශක්තියින් හතරක් එකට එකතු වෙලා වේගවත් වෙලා තියෙනවා. ස්වභාව ශක්තියින් කියලා කියන්නේ තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය. මේ ශක්ති හතර වෙන් කරන්න කාටවත් බෑ පින්නතුනේ. කවදාවත් වෙන් වෙන්නේ නැහැ. එකටමයි ඇති වෙන්නේත් එකටමයි පවතින්නේත් එකටමයි නැති වෙන්නේ වෙන් කරන්න බෑ මෙන්න මේ ස්වභාව ශක්තිය හතරේ සංකලනය වේගවත් වෙලා තියෙනවා ආන් එක තමයි රූපය එකට එකතු වෙලා තියෙන නිසා ඉදurante ග්‍රහණය වෙනවා ගොදුරු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතෙහි පිහිටගෙන ඉන්නවා පැහැදිලි රූප ඇත කියලා පිහිටවගෙන ඉන්නවා එතකොට මේ රූපවල තියෙන ප්‍රිය අප්‍රිය කියලා කොටස් දෙකක්. මොනවද රූප? ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප, වර්ණ රූප නේද? ද්‍රව්‍ය, ද්‍රව, ගිනි, සුළං ඔය තියෙන්නේ. ඉඳුරන්ට ගොදුරවන්නා වූ යමක් තියෙනවා නම් ඒ සියලුම දේවල් රූප. මේමය තියෙනවා ප්‍රිය අප්‍රිය කියලා කොටස් දෙකක්. ලස්සන අවලස්සන මිහිරි අමිහිරි තියෙනව නේද? තියෙනවා. මේවා ඇත කියන මතේ පිහිටා ගත්තාය මිහිරි තැනට ඇලෙනවා අමිහිරි තැනට ගැටෙනවා. ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා. අන්න තණ්හාවට යන හැටි. ඔන්න තණ්හාවේ ආරම්භය. රූපස්කන්ධය. රූපස්කන්ධය මුල් කරගෙන තමයි තණ්හාව ඇති වෙන්නේ. පැහැදිලි නේද? ශක්තියින් හතරක් එකට එකතු වෙලා තියෙන නිසා තමයි ඉඳුරන්ට ගොදුරු වෙන්නේ. වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතේ පිහිට ගන්නවා. පැහැදිලි? දැන් ඕන්නම් මම ඉරටයක් අරගෙන වේගවත් කරන්නම්. එතකොට ඔයගොල්ල කියනවා ඉරටු ගොඩක් ඇත කියලා. ඉරටු ගොඩක් වගේ පේනව නේද? වේගවත් කළයන් පස්සේ. ඕනම් ගිනි අඟුරක් අරගෙන මම වේගවත් කරන්නම්. එතකොට ඔය ඔය කට්ටිය කියයි ගිනි අඟුරු ගොඩක් ඇත කියලා. නමුත් එකයි තියෙන්නේ. අර වේගවත්භාවය නිසා ඒක ඇත කියන මතයේ පිටරගෙන තියෙනවා. දැන් මේ බල්බ් එක දිහා බලන්න මේක නිමෙනවපත් වෙනවා. විද්‍යාත්මක සත්‍ය ඒකයි. නිමෙනවපත් වෙනවා. මේක වේගයෙන් මේ ක්‍රියාවලිය සිදුවෙන නිසා දැල් වෙමින් ඇත කියලා අපි කියනවා. දැල් වෙමින් ඇත. ඇත්තක්ද බොරුවක්ද? බොරුවක්. මේක නිමිනාපත් වෙනවා. එතකොට මේ ආලෝකය ඇති වෙනව නැති වෙනව අන්ධකාරයත් ඇති වෙනව නැති වෙනව මේක තමයි ඇත්ත. එතකොට මේ ඇත්ත මුලා වෙලා ඇත්ත වසන් කරලා තියෙන්නේ අනිත්‍ය හේවත් වේගය නිසා. ඇත්ත වසන් කරලා තියෙන්නේ අනිත්‍ය හේවත් වේගය නිසා. ආන්ගේ වේගයෙන් අපි රැවට්ටුව ඇත කියලා ඒ රවට්ටනකොටම ඇත කියන මතේ පිහිටාගෙන අපි මිහිරි දේවල් වලට ඇලෙනවා අමීර දේවල් වලට ගැටෙනවා. අන්න යදනිච්ඡං කන් දුක්ඛං කියන්නේ ඔන්න ඕකයි. දැන් පැහැදිලි නේද? මේ වේගය නිසා තමයි අපි දුකටපත් වෙලා ඉන්නේ. වේගය දන්නේ නැහැ. මේක වේගයක් බව දන්නේ නැහැ මුලා වෙලා ඉන්නවා. එතකොට ඇත කියන මතයේ පිටගෙන ඉන්න පුද්ගලයා මිහිරි දේවල් වලට ඇලෙනවා, අමිහිරි දේවල් වලට ගැටෙනවා. අන්න යදනිච්ඡං තන් දුක්ඛං. යම් දුක්ඛං තදනත්තා. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක ගත හැකි දෙයක්ුත් නෙමෙයි, ගත යුතු දෙයක්ුත් නෙමෙයි. තමාගේ වසඟෙහි පවතින්නේ නැහැ. ඒක වටිනා දෙයක්වත් නෙමෙයි නේද? පැහැදිලි නේද? එහෙනම් ත්‍රිලක්ෂණය දකින්න ඕනේ පළමුවෙන්ම රූපස්කන්ධය පිළිබඳව. රූපස්කන්ධය. ඒ රූපස්කන්ධයේ තිස්සල්ලාම දකින්න ඕනේ මේ තමා පිළිබඳව. මේ තියෙන්නේ. කයයි හිතයි දෙකේ එකතුව. එහෙමනම් මේ කය කියන්නේ කුමක්ද කියලා අපි පැහැදිලි කරගත්තා. කය කායෝ jigucchෝ සකලෝ දුගන්ධෝ මේක කිසිම ප්‍රාණියන් ජීවයක් හැඟීමක් දැනීමක් චින්තනයක් වින්දනයක් මොකවත් නැහැ තනිකර රූපයක් පමණයි ඒ වුණත් කමක් නැහැ මේක පිරිසිදු දෙයක් නන් නේද රත්තරන් ගොඩක් නම් ඒ වුණත් කමක් නැහැ නේද මෙතන දිගහැරලා බලනකොට තනිකර අසුචි ගොඩක්. තනිකර අසුචි ගොඩක්. කාටවත් මේකට විරුද්ධ වෙන්න බෑ. මේකට බුදුදහමක් ඕනේ නෑ. අන්‍යාගංකාරයෙකුටවත් එතකොට විදේශිකයෙකුටවත් කිසිම පුද්ගලයෙකුට මේ කියන ප්‍රකාශනයට විරුද්ධව නැගී හිටින්න බෑ. බෑ නේද? ආනේකයි. එතකොට කය කියන්නේ ගත හැකි දෙයක්ුත් නෙමෙයි අනිත්‍යයි ගත යුතු දෙයක් නෙමෙයි අසාරයි සාරය කියන්නේ තනිකරම අසුචි ගොඩක්. අසාරයි, අසුභයි, පිළිකුලයි, දුර්වර්ණයි, දුර්ගන්ධයි. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ ටික අපි හොඳට තේරුම් ගත්තා නේද? දැන් කය ඕනේ කියලාද ඇතුලෙන් එන්නේ එපා කියලාද? එපා කියලා නේද? ඉතින් මේ පාවිච්චි කරනකම් ඉන්නකම් තියෙන්න ඕනේ නැතුව බෑ මෙතෙන් එන්නත් බෑ නේ කය නැත්තම් බණ අහන්නත් බෑ නේ මම මේ කතා කරන්නේ එතන නෙමෙයි සිත සිතත් එක්කලා එකතු කරගත්තාන් පස්සේ මේකෙන් ගොඩාක් දේවල් කරන්න පුළුවන් බණ අහන්න පුළුවන් බණ පොත් බලන්න පුළුවන් ඈ අනුන්ට උදව් උපකාර කරන්න පුළුවන් එතන වෙන කතාවක් ඒකට මේක ප්‍රශ්නව ගන්න එපා මම මේ කතා කරන්නේ කය වෙන් වශයෙන් අරගෙන හිත පැත්තකට දාලා කය පැත්තකට දාලායි මම මේ කතා කරන්නේ තේරුණා නේද අන්න එතකොට මේ ලෝකයෙන් දෙකෙන් එකක් හරියටම අඩක් ප්‍රතික්ෂේප වෙලා යනවා. කය කියන කෑල්ල ප්‍රතික්ෂේප වෙනවා. තේරුණා නේද? දැන් ඊළඟට ඉතුරු වෙන්නේ මොකද්ද කියන්න බලන්න. සිත සිත කියන කෑල්ලයි ඉතුරු වෙන්නේ. සිත පිළිබඳවත් හරියට අවබෝධ කරගත්තොත් කුමකින් කුමක් වේද කියන එක මන් දන්නේ නැහැ. මං කියන්නෙත් නෑ දැන් ඒක. දැන් අපි යන්න ඕනේ හිත කියන්නේ කුමක්ද කියලා හොයාගෙන යන්න ඕනේ. කුමක් සඳහාද හිත කියන එක හොඳනම් තියාගන්න කියලා හිතේ තියාගන්න. හිත තියෙන එක හොඳනම් ඒක තියාගමු නේද? එහෙමනම් දැන් අපි හිත කියන්නේ කුමක්ද කියන ප්‍රශ්නේ ඇති කරගෙන ඒකට උත්තර හොයාගන්න ඕනේ. අද මා දේශනා කරන්නේ චිත්තානුපස්සනාව පිළිබඳවයි. හිත කියන්නේ කොමක්ද? මේකයි ප්‍රශ්නය. අද මේ ප්‍රශ්නය ලෝකේ නොයෙකුත් රටවල් වල ලංකාවේ තවත් ලෝකවලත් මහා උගත්තු මහා චින්තකයෝ දාර්ශනිකයෝ පඬිවරු මේ පිළිබඳව සාකච්ඡා කරනවා වාද විවාද කරනවා සංවාද කරනවා කතා බහ කරනවා. එහෙම නේද? ඉතින් ඒ කට්ටිය ප්‍රකාශන කරලා තියෙනවා හිත කියන්නේ මනසටයි ඒක තියෙන්නේ සමහරුන්ගේ පෙනහැල්ලේ තියෙනවලු සමහරුන්ගේ පපුවේ තියෙනවලු අඩ පතක් පමණ ලේ තියෙන නෙළුම් පොහට්ටුවක් වගේ එකක් පපුවේ තියෙනවලු එතන තියෙනවලු මනස විඥානය කියලා සමහරු කියනවා ඒකට හිත කියන්නේ විඥානය කියලා කියනවා මන කියලා කියනවා ඔළුවේ තියෙනවා ලෝක. පපුවේ තියෙනවා. එහෙම නේද කියන්නේ? එහෙමයි කියන්නේ. දැන් එහෙමනම් ඔයගොල්ල මා කියන දේ අහන්න හැබැයි පිළිගන්න එපා. <coughs> ප්‍රතික්ෂේප කරන්නත් එපා. තේරුණා නේද? මං කියන්නම් හිත කියන්නේ මොකක්ද කියලා. හිත කියලා කියන්නේ ලෝකයේහි ක්‍රියාකාරීත්වයට. ලෝකයේ ක්‍රියාකාරීත්වයට. ලෝකය කියලා කියන්නේ කයයි හිතයි දෙකේ එකතුව. මේ ජීවිත පැවැත්ම. මේ ජීවිත පැවැත්මෙහි ක්‍රියාකාරීත්වයට තමයි හිත කියලා කියන්නේ. දැන් ඉතින් අසා ගන්න දරා ගන්න. පිළිගන්න එපා. දැන් හිතන්න විමසන්න මේ හාමුදුරුව කියන දේට කොච්චර එකඟ වෙන්න පුළුවන්ද කියලා. විමසන්න මං උදව් කරන්නම්. කමන්නේ නෑ නේද? මං උදව් කරන්නම්. සිත ඉවත් වෙලා ගිය කයත් ළඟට යන්න. ගිහිල්ලා කියන්න ඇද්ද කරින්නේ කියලා. පුළුවන් වේවිද? එකපාරක් මාත් එක්කලා කතා කරන්නයි කියන්නේ. පුළුවන් නේද? වාඩි වෙන්නේ කියන්නේ. බෑ නේද? මොකද බැරි? හිත ඉවත් වෙලා ගිහිල්ලා ක්‍රියාකාරීත්වය ඉවත් වෙලා ගිහිල්ලා. දැන් එහෙමනම් මේ කයට කිසිම දෙයක් කරන්න බැරි බව පැහැදිලි නේද? ඇද්දක අරින්නවත් බෑ නේද? බෑ. එහෙනම් මේ සියලුම ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ කොහෙද? හිත තුළ. දැන් ඔය කට්ටියම කියන්න හිත හිත කියන්නේ මොකද්ද කියලා මට කියලා දෙන්න. ලෝකෙහි ක්‍රියාකාරීත්වය. දැන් මේ ප්‍රකාශනය තමාගේ දෙයක් බවට පත් වුණා නේද? පත් වුණා නේද? මෙන්න මේක තමයි ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ. දැන් මේක අනුන්ගේ දෙයක් නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා. පරීක්ෂණයක් කරලා තමයි මේක අවබෝධ කරගත්තේ නේද? ඒ පරීක්ෂණය කළෙත් මේ ජීවිත පැවැත්ම තුළින්ම නේද? ආනිකයි. එහෙමනම් හිත කියන්නේ මොකක්ද? ලෝකයේහි ක්‍රියාකාරීත්වයටයි හිත කියලා කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. බය නැතුව කියන්න ඕනම තැනක ඔයගොල්ලන්ට කවදාවත් මේකට විරුද්ධව කෙනෙකුට නැගී හිටින්න බෑ. හිතක් කියලා කියන්නේ ක්‍රියාවක්. එහෙමනම් හිතක් කියන්නේ මොකද්ද? ක්‍රියාවක්. එහෙමනම් ක්‍රියාවක් කිව්වත් එකයි හිතක් කිව්වත් එකයි. මම දැන් ක්‍රියාත්මක කරලා පෙන්වන්නම්. ඔයගොල්ලෝ මම කියන දේ කියන්නේ නැතුව වෙන වචනයක් කියන්න ඕනේ. මට විරුද්ධ වෙන්නේ නැති වචනයක් කියන්න ඕනේ. ඔසවන ක්‍රියාව. ඔසවන හිත. පාත් කරන හිත. අකුලන ක්‍රියාව. අකුලන හිත. දිගාරින හිත. බලන ක්‍රියාව අහන හිත නැගිටින ක්‍රියාව ගමන් කරන හිත අන්න හරි දැන් තවත් පැහැදිලි නේද හිතක් කිව්වත් එකයි ක්‍රියාවක් කිව්වත් එකයි එහෙමනම් හැම ක්‍රියාවක්ම හිතක් නේද හැම ක්‍රියාවක්ම හිතක් හිතකින් තොරව ජීවත් වෙන්න බෑ කිසිම කෙනෙකුට. මේ ලෝකය කියන්නේ ක්‍රියාදාමයක් පමණයි කියලා මං කියවනේ. හිතකින් තොරව ජීවත් වෙන්න බෑ. එහෙමනම් දැන් ওই කට්ටියට හිතකින් තොරව ජීවත් වෙන්න බැයි නම් හැම වෙලාවකම ඒ කට්ටිය මොකක් හරි වැඩක් කර කර ඉන්නේ නේද? මොකක් හරි වැඩක් කරනව නේද? නිකන් ඉන්න පුළුවන් නම් කොච්චර ලොකු දෙයක්ද? පුළුවන් නම් නිකන් ඉන්න. පුළුවන් නම් නිකන් ඉන්න. ඇයි හාමුදුරුවනේ අතපය පුලගත්තාම නිකන් ඉන්න පුළුවන් නෑ. අපූර්වයි. එතකොට තමයි වැඩ වැඩි නේද? ඕගාලා මනසට වැඩ වැඩි. මෙනෙහි කරන්න සිද්ධ වෙනවා. මෙනෙහි කරන හිත. අපි අතපය අකුලගත්තට කනට ශබ්ද එනවා. ඒවා අපි ක්‍රියාත්මක කරනවා. නාහයට ගඳ සුවඳ එනවා. එතනත් හිතක් හට ගන්නව නේද? ඇඟට හුලං වදිනවා. එතනත් හිතක් හට ගන්නවා. දැන් එහෙනම් අතපය අකුල ගත්තට මට කමක් නැහැ. ඔය කට්ටියට හිතකින්තරෝ ජීවත් වෙන්න බෑ. හැම අරමුණක් ගානෙම හිතක් ඇති හැම හිතක් ළඟදීම හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. එහෙමනම් දැන් හැම ක්‍රියාවක් ළඟදීම සතියෙන් ඉන්න ඕනේ. සතියෙන් ඉන්නවා කියන්නේ දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා කියන එකයි. දැනගත්ත හොඳ දෙයට අනුව ජීවත් වෙනවා. දැන් මේ කට්ටිය දැනගත්ත හොඳ දේ මොකද්ද? සිතක් කියන්නේ ක්‍රියාවක් නේද? ක්‍රියාවක් කියන්නේ සිතක්. එහෙමනම් හැම ක්‍රියාවක් ළඟදීම හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් කියලා බල බලා විනාඩි 5ක් විතර ඉන්න. මේක තමයි ප්‍රැක්ටිකල් කියලා කියන්නේ. ප්‍රායෝගිකත්වයේ තුලින් තමයි අවබෝධය කියන්නේ. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ඒකයි. ඇස් පියාගන්න එපා. ඇස් අරින්න, කන් අරින්න, ඔක්කොම ඉදරන් විවෘත කරන්න. ඔය කට්ටියට සිත් පහළ වේ ක්‍රියා හැම තැනකින්ම ක්‍රියාත්මක වේ. ඇහැ වැඩ කරනවා, කන වැඩ කරනවා, දිව වැඩ කරනවා. ඒ හැම තැනම හිතා හිතා හේතා කිය කියයි. දැන් හරිය. දැන් මේ කමඨහන වඩන එක අමාරුද ලේසිද? ගාක් ලේසිද? ඕනෑවට අතර ලේසිද? ඔව්. ඉතින් මගේ වැරද්දක් නෙමෙයි ඒක. ඒ බුදුදහමේ හැටි. බුදුදහම පටන් ගන්න තැන හරීම ලේසියි. හරීම සරලයි. තේරුණා නේද? හරීම සරලයි. මහා සාගරය වගේ බුදුදහම. මහා සාගරයේ බහින තැන හරීම සරලයි නේද? හැබැයි ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරටම යනවා. ගැඹුරට ගිය තැන මහා සාගරයේ තරම් ගැඹුරු ජලාශයක් නැහැ. බුදුදහමත් ඒ වගේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා ආදී වශයෙන් ගැඹුරට යනවා. ගැඹුරට ගිය තැන බුදුදහම තරම් ගැඹුරු ධර්මයක් මේ තුන් ලෝකයේම නැහැ. හැබැයි ඔය කට්ටිය බය වෙන්න එපා පොඩ පොඩ තමයි ඉස්සරහට අරයි යන්නේ. පොඩ පොඩ ඉස්සරහට අරයි යනවා. තේරුණා නේද? ඒතර බය වෙන්න දෙයක් නැහැ. එහෙමනම් දැන් අපි යාන්තම් තීරුම් ගත්තා හිත කියන්නේ මොකක්ද? ක්‍රියාකාරීත්වය හිතක් කියන්නේ ක්‍රියාවක්. හිතක් කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔන්නම කරලා පෙන්නන්න. ඒ තියෙන්නේ හිතක්. හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් හිතක් කපන හිත පෙරලන හිත අහන හිත, නටන හිත, දුවන හිත, ගහන හිත. ඉතින් ක්‍රියාව කියලා දාගන්න. කපන ක්‍රියාව, දුවන ක්‍රියාව, පෙරලන ක්‍රියාව නේද? පැහැදිලි නේද? දැන් මේකට කාටවත් විරුද්ධ වෙන්න බෑ නේද? මං කිව්වට පිළිගන්නව නෙමෙයි නේද? නෑ. මං කිව්වට පිළිගන්නව නෙමෙයි. අපි පරීක්ෂණයක් කරලා තමයි මේක පිළිගත්තේ. තවත් ඕනනම් මේ පරීක්ෂණය දිගටම අරන් යන්න පුළුවන් මලමිනියක් ළඟට යන්න ගිහිල්ලා මලමිනියගේ අතෙන් පොරවක් තියන්න. පොරවක් තියලා ගහක් පෙන්නඳ පෙන්නලා කපන්න කියන්න. බෑ නේද? බෑ. මොකද බැරි. හිත ඉවත් වෙලා ගිහිල්ලා. හිත ඉවත් වෙලා ගිහිල්ලා. ජීවත් වෙලා ඉන්න මිනිහෙක් ළඟට යන්න ගහක් පෙන්නඳ පොරවක් අතේ තියන්න ගහ කපන්නේ කියන්න. මිනිහා කපනවා. කපනවා. එතකොට මේ ගහ කපන්නේ පොර වෙන්න අතින්ද හිතෙන්ද? හිතෙන් කපන්නේ. පොරවට ගස් කපන්න බෑ, අතට ගස් කපන්නත් බෑ. හිතෙන් කපන්නේ. එයාට හිතක් ඇති වුණොත් මේ ගහ පෙරලන්න ඕනේ කියලා පොරෝ පැත්තකට විසික් කරනවා පෙරලනවා. ඒ ගහ පෙරළුවේ අතින්ද හිතෙන්ද? හිතෙන් පෙරළුවේ. ඒකට කියනවා පෙරළන හිත කියලා. මෙයාට හිතමුත් මේ මේ ගහ පලන්න ඕනේ කියලා. නැවත පොරව ගන්නවා පලනවා. මේ ගහ පලන්නේ පොර වෙන්න අතින්ද හිතෙන්ද? හිතෙන් පලන්න. මෙයාට මේක රහින්න කියන අදහසක් ඇති වුණොත් දැන් ඒ රහින්න ඕන කියලා හිතක් ඇති වුණොත් ඒකෙන් පලන්න පුළුවන්. බෑ නේද? එහෙමනම් මෙයා වැයක් ගන්නවා ගහ රහිනවා. එතකොට ගහ රහින්නේ අතින් නෙමෙයි, වැයෙන් නෙමෙයි. හිතෙන් රහින්නේ. පැහැදිලි නේද? ඉතින් ආන් ඒක හොඳට තේරුම් ගත්තාම එතන ඉඳන් අපි හිත ඇතුළට බැහැලා මේ හිත සකස් වෙන්නේ කොහොමද කියලා හොඳට විස්තරාත්මකව දැනගන්න පුළුවන්. දැන් හිතක් කියන්නේ මොකක්ද කියලා දැනගත්තා නේද? ඔව්. හිතක් කියන්නේ ක්‍රියාවක්. හිත කියලා කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය ඈ. ඒක පොදු වචනයක් වශයෙන් භාවිතා කරන්න ඕනේ. හිත කියන්නේ ලෝකයේ ක්‍රියාකාරීත්වය. හිතක් කියන්නේ ක්‍රියාවක්. හිතක් කියන්නේ ක්‍රියාවක්. එතකොට දැන් අපි පොඩ්ඩක් ඉදිරියට යන් මේ හිත සකස් වන්නේ කෙසේද කියලා හොයාගෙන යන්න. මේ ක්‍රියාත්මක භාවයේ තියෙන්නේ ගස්ගල් පර්වතවලද මලමිනියක් තුළද සත්වයා තුළද ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ හිත තියෙන්නේ සත්වයා තුළ නේද හරි සත්වයාට අපි කියනවා සවිඥානික කියලා. ගස්ගල් පර්වතවලට කියනවා අවිඥානික කියලා. එහෙම කියනව නේද? මේ ලෝකේම අපි කොටස් දෙකකට අරන් බෙදනවා සවිඥානික අවිඥානික කියලා. අවිඥානික කියන්නේ ගස්ගල් පර්වත ආදී දේවල්. අවිඥානිකයි. විශ්වය අවිඥානිකයි. එතකොට මලමිනියත් අවිඥානිකයි. එහෙමනම් සවිඥානික කියන්නේ සත්වයාට. එහෙනම් මේ සවිඥානකත්වය තුල තමයි ක්‍රියාකාරීත්වය තියෙන්නේ. හරි? එහෙමනම් හිත හටගැනීමේ ශක්තිය කුමක්ද? විඥානය. හිත හටගැනීමේ ශක්තිය විඥානය. විඥානය කියන්නේ මොකක්ද? හිත හටගැනීමේ ශක්තිය. හිත හටගැනීමේ ශක්තිය. මේක ධාතුවක් මේක ස්වභාව ධර්මයක් කවුරුවක් ඇති කරන දෙයක් නෙමෙයි ස්වභාව ධර්මයක් ධාතුවක් සුද්ධ ධර්මයක් එතකොට සිත හට ගැනීමේ ශක්තිය මොකක්ද කියලා දැන් අපි හොයාගත්තා මොකද්ද විඥානය දැන් ඊළඟට අපි යන්න ඕනේ විඥානය හටගන්නේ කොතනද කෙසේද කියලා හොයාගෙන යන්න ඕනේ විඥානය හටගන්නේ කොතනද කෙසේද බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා දෙකක් නිසා විඥාණය හට ගන්නවා කියලා. දෙකක් නිසා. එතකොට තවම විඥාණය හටගෙන නැහැ නේද? එහෙමනම් විඥාණය හටගන්න නැත්නම් ඒ දෙක මොකක්ද කියන එක දැන් අපිට පැහැදිලියි. ඒ දෙක තමයි රූප දෙකක්. රූප දෙකක් නිසා විඥාණය හටගන්නවා. මේ රූපත් අපි කොටස් දෙකකට බෙදනවා. ආධ්‍යාත්මික බාහිර කියලා. දැන් රූප කියලා කියන්නේ ධාතු හතරක සංකලනයක් වේගවත් වෙලා තියෙන තැන නේද? එතකොට මේ රූපතරම කොටස් දෙකකට බෙදෙනවා. ආධ්‍යාත්මික රූප, බාහිර රූප කියලා. මේ තියෙන ආධ්‍යාත්මික රූප ඇස, කන, නාසය, දිව, කය, මන. ආධ්‍යාත්මික රූප. ඇතුළත රූප. බාහිර රූප අර තියෙන්නේ වර්ණ රූප ඔය ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ධම්ම රූප කියලා කියන්නේ අපේ මනසට ඇදී ඉන්නා වූ කරපු කියපු දේවල් වල සටහන්. අපි අතීතයේ කරපු කියපු දේවල් වල සටහන් අපේ මනසට ඇදී එනවා. ආ මේවා තමයි ධම්ම රූප කියලා කියන්නේ. දැන් ඊයේ අපි කොළඹ ගියා නම් ඊයේ අපි කොළඹ කරපු කියපු දේවල් ඇහෙන් කනෙන් තමයි දැක්කේ නේද? ඇහුවේ දැක්කේ. නමුත් අද ඒවා එන්නේ මනට. තේරුණානේ දැන් ඊ අලියෙක් දැක්කනම් ඒ අලියාගේ ඡායාව ආවේ ඇහැට නේද ඊයේ ආවේ ඇහැට අද එන්නේ මනට ඊයේ මිහිරි ආහාරයක් අනුභව කළා නම් ඊයේ දිවටයි ඒක ආවේ අද එන්නේ මනට ආන් ඒවා තමයි අතීතයේ කරන කියන දේවල් වල සටහන් තමයි ධම්ම රූප කියන්නේ ඒවා බාහිර රූප ඊළඟට අනාගතයේ කරන්න හිතාගෙන ඉන්න දේවල් ඒවා එන්නේත් මනට. දැන් හිත පොළඹ යන්න හිතාගෙන ඉන්නවා. ඒක එන්නේ මනට. අපි දැන් ගියක් හදන්න ප්ලෑන් එකක් ගහලා තියෙනවා. මනට එන්නේ ඒක නේද? ඇඩ් එක පියාගත්තාම අපිට ප්ලෑන් එක පේනවා. මනට එන්නේ ඒක. ආන්නේ අතීත අනාගත කියලා ධර්ම රූප කොටස් දෙකකට බෙදනවා. ඒවා ඔක්කොම එන්නේ මනට. ඒවා බාහිර රූප. ඇහැට වර්ණ රූපය, කණ්ඩ ශබ්ද රූපය, නාහිත ගන්ධ රූපය, දිවට රස රූපය, හමට පොට්ටබ්බ රූපය, මනට ධම්ම රූප. ඔන්න ආධ්‍යාත්මික රූපයි බාහිර රූපයි. ආධ්‍යාත්මික රූප තමයි ඇස කන දිව නාසය කය මන ඇතුළත රූප. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම බාහිර රූප. මෙන්න මේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනවා. එකට එකතු වෙනවා. එකතු වෙන්නේ කොහොමද? මේ ආධ්‍යාත්මික රූපයේ තියෙන පැහැපත් ස්වභාවය, දීප්තිමත් ස්වභාවය, උපවස් ස්වභාවය. ඒකට කියනවා ප්‍රසාද රූපය කියලා. කනේ උපවස් ස්වභාවය, චක්ෂු ප්‍රසාදය. නැති මේ මෙහි ඇහි උපවස් ස්වභාවය, චක්ෂු ප්‍රසාදය. කනේ උපවස් ස්වභාවය, සෝත ප්‍රසාදය. දිවේ උපවස් ස්වභාවය ජීවහා ප්‍රසාදය නාසය උපවස් ස්වභාවය ගාන ප්‍රසාදය හමේ උපවස් ස්වභාවය කාය ප්‍රසාදය පොට්ටක් ප්‍රසාද නෙමෙයි කාය ප්‍රසාදය මනෙත් තියෙන උපවස් ස්වභාවය ඒකට කියන්නේ මනෝ ප්‍රසාදය කියලා ප්‍රසාදය කියන්නේ උපවස් ස්වභාවයේ දීප්තිමත් ස්වභාවය කියන එක ආන්ගේ දීප්තිමත් ස්වභාවයේට බාහිර රූප ඡායාව ශබ්ද තරංග ගන්ධ තරංග ඇදී පවතිනවා අන්න සම්බන්ධීකරණය වුණා. දෙකක් එකතු වුණා. උදාහරණයක් වශයෙන් කියනවා නම් කණ්ණාඩියක් ඇල්ලුවොත් අර ගස් වැල්වල ඡායාව, ඒ පින්නතුන්ගේ කයේ ඡායාව, මේ ෆෑන් එක, මේ සීලින් එක, මේ කෝප් ඔක්කොම කණ්ණාඩියට ඇදිලා එනවා නේද? කණ්ණාඩියට ප්‍රාණයක් තියනවද? ජීවියක් නැහැ. නමුත් බර ගස්ගල් වල ප්‍රාණයක් තියනවද? නැහැ. ඔයගොල්ලන්ගේ කයට ප්‍රාණයක් තියනවද? නැහැ. නමුත් කණ්ණාඩියට ඇදිලා ඇවිදilla තියෙනවා. පැහැදිලි නේද? කළු ගලක් ඇල්ලුවොත් මේක වෙනවද? නෑ. මොකද කළු ගලේ උපවස් ස්වභාවය නෑ. කළු ගල මැදලා මැදලා මැදලා මූණ පේන්න මැදලා ඇල්ලුවොත් එනවා. දැන් දැන් තවත් උපමා කවර කවරේද නේද? වෙන උපමාවක් කියන්නේ වෙන උපමාවක් කිව්වොත් ඔයගලන්ට මම මදිකමක් කළා වෙනවා. ඇයි ආමතුරුනේ මද හැමදටම. <laughs> ඔන්නම් ඉතින් තවත් උපමාවක් කියන්නම් වීඩියෝට වාගේ. දැන් ඔය පිරිසිදු ජලාශයක් තියෙනවා ජලාශයේ වටේ ගස් කොළන් තියෙනවා. මේ ගස් කොළන් වල ඡායාව ඔක්කොම ජලාශයට ඇදලා අරගෙන තියෙනවා නේද? එහෙම ජලාශය ඇතුලෙන් බැලුවොත් මේ ගස් වැල්වල ඡායාව ජලාශය ඇතුලේ. උඩින් කුරුල්ලෙක් පියාසර කළොත් ඒකත් ඡායාව ඇද ගන්නවා නේද? අපි මෙහෙම ඉබිගම් කරලා බැලුවොත් අපේ ඡායාවත් ජලාශය ඇතුලට ඇද ගන්නවා. මඩ ගොඩකට ඕක සිපුළුවන්ද කරන්න බෑ. පැහැදිලි නේද? අර පිළිසිදු ජලාශයේ තියෙන උපවස් ස්වභාවයෙන් බාහිර රූප ගස්පලන් ආදී දේවල් ඇදී පවතිනවා. ආන් මේ වගේ ආධ්‍යාත්මික රූපවල තියෙන උපවස් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ශබ්ද තරංග ආදී ඇදී පවතිනවා. තේරුම් පහසුම් පහසු වෙන්නේ තේරුම් ගන්න. අපහසුයක් නෑ නේද? ඕනෑවටත් වඩා පහසුද? නෑ ඕන්න බොරු කියනවා මං ඇහුවා ඕනෑමටත් වඩා පහසුද කියලා. පහසු නැද්ද? ඇයි නෑ කියන්නේ? දැන් මේ ඇහි උපවස් ස්වභාවයට වර්ණ රූපේ ඇදෙන බව පේන්නේ නැත්නම් බලා ගන්නකො. පේනව නේද? ඉතින් මොකද නෑ කියන්නේ. දැන් අන්ධයෙකුට මේක අල්ලන්න පුළුවන්ද? අන්ධයෙකුගේ හැට ඇදිලා එනවද? නෑ. කනේ උපවස් ස්වභාවය තියෙන අයට ඇදිලා එනවා නේද? උපවාස ස්වභාවයෙන් නැති අයට කියනවා බිහිරෝ කියලා. බිහිරට ඇදිලා එනවද? දැන් ඕනෙවටත් වඩා පැහැදිලිද? පැහැදිලි නේද? ඒක නෑ කියන්නේ. ඕනෙවටත් වඩා පැහැදිලි කියන්න බයයි. බය වෙන්න එපා. ධර්මයේ දැනගත්ත පුද්ගලයෙකුට තව කෙනෙකුට ධර්මයේ කියලා දෙන්න හරි පහසුයි වෙන්න තුනේ. හරිම පහසුයි. දැනගෙන කියන දෙයක් මේක. පාඩම් කරගෙන යදින් කියන දෙයක් නෙමෙයි. තේරුණේ? එතකොට ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙන බව දැන් පැහැදිලි නේද? ආධ්‍යාත්මික රූපයේ උපවස් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ඇදී පවතින අන්න දෙකක් එකතු වෙනවා. එතකොට මොකද වෙන්නේ? ආධ්‍යාත්මික රූපය උපකරණයක් කොටගෙන බාහිර රූපය තුල විඥානය හට ගන්නවා. විඥානයේ හටගන්නේ බාහිර රූපය තුල. හැබැයි බාහිර රූපේ පිට තිබුණට හටගන්න බෑ. ඇතුළට ඇඳ ගන්න ඕන. දැන් ඔය කට්ටිය શબ્දයක් බව හඳුනාගත්තා නේද? එතකොට කන පිළිබඳව හඳුනාගත්තේ શબ્දය පිළිබඳව. શબ્දේ නේද? ඒතර શબ્දේ තමයි බාහිර රූපය. කන තමයි ආධ්‍යාත්මික රූපය. එතකොට මේ කනේ උපවස්සභාවයෙන් සද්ද රූපේ ඔන්න ඇදී පවතිනවා. අන්න සද්දයක් කියන හඳුනා ගැනීම මාත්‍රයක් හට ගන්නවා. අන්න ඒකයි විඥානය කියන්නේ. මේකට කියන්නේ සෝත විඥානය කියලා. ඇයි කන නැහැ උදව් කළේ නේද? කන නැහැ උපකාර කළේ. ඒක නිසා අපි අර උදව් කරපු අයගේ නම ඉතින් කිව්වට කමක් නැහැ නේද? සමහරු කියනවනේ ඔක කියන්න එපා කියලා. සමහරු කියනවා මොනවා හරි උදව් කරපුවා නමවත් කියන්න එපා කියලා. අනේ මන්ද මට නම් ඒ අපබ්‍රස තේරෙන්නේ නැහැ. කෘතගුණ සැලකීමක් වශයෙන් මම ඒකට නමක් දානවා කන උදව් කරපු නිසා සෝත විඥානය. ශබ්ද විඥානය නෙමෙයි සෝත විඥානය. නමුත් සද්දයක් බව තමයි දැනුවත් උනේ නේද? සද්දයක් බව දැනුවත් වුණා. හඳුනාගත්තා නේද? අන්න ඒකයි විඥානය කියන්නේ. දැන් මේ ඇහැ උපකරණයක් කොටගෙන මේ තියෙන වර්ණ රූපේ බලන්නකෝ. වර්ණ රූපයක් බව දැනමත් වුණා. අතක් කියලා නෙමෙයි ඈ. අතක් කියලා නෙමෙයි දැනමත් වෙන්නේ. ඔව් වර්ණ රූපයක් කියලා හඳුනා ගැනීම මාත්‍රයක් හටගත්තා. ඊට පස්සේ ඕක ਵਿਚාරයට දානවා. මොකන්ද? ආ මේ හාමුදුරන්ගේ අත අන්න ਵਿਚාරයට ගියා. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. විතක්ක ਵਿਚාර. විතක්කය කියන්නේ හඳුනා ගැනීම මාත්‍රයක් විතරයි. දැන් එහා පැත්තේ අපිට ඇහෙනවා හඬක්. අපි එහැ උපකරණයක් කොටගෙන ශබ්ද රූපයන් බව හඳුනා ගන්නවා නේද? ඔව් කන කන කන. මම නිින්ද ගිහිල්ලාද කියලා බලන්නත් එක්කලා. නිින්ද ගින්නේ නැහැ නෑ කට්ටිය. මං හරි හරි මේ මේ උපක්‍රම කරනවා ඈ කල්පනාවෙන් ඉන්න ඕනේ. දැන් එහා පැත්තේ සද්දයක් අපිට ඇදී එනවා. එන්නේ කනට. කනේ ප්‍රසාද රූපේ නිසා තමයි එන්නේ නේද? බිහිරෙකට එන්නේ නෑ නේද? දැන් අපි සද්දයක් බව හඳුනා ගන්නවා. හඳුනාගන්නේ සද්දයක් බව. අන්න ඒක තමයි විඥානේ. දැනට හිතා ගන්නකො විඥාන කියන්නේ ඕකයි කියලා. විතක්කය කියලත් ඔකට කිව්වට ඇති වැරද්දක් නැහැ. අරමුණක් සම්බන්ධ වෙලා තියෙනවා. විතක්කය. දැන් ඊළඟට ਵਿਚාරයට යනවා. ਵਿਚාරයට ගියාන් පස්සේ නරියෙක් නෙමේ බල්ලෙක්. නරියෙක් නෙමේ බල්ලෙක්. අන්න ඥානයට ගියා. එතන තියෙන විඥානය නෙමේ එතන තියෙන ඥානය. ਵਿචාරය තුලින් ඥානයට යනවා. ඒතර විඥානීය කී විඥානීයයි ඥානීයයි දෙකක් නේද? විඥානීයයි ඥානීයයි දෙකක්. විඥානය කියන්නේ දැනට හිතාගන්නකො හඳුනා ගැනීම මාත්‍රයක් පමණයි කියලා. විතක්කය කියලා හිතාගන්නකො. ඕක ਵਿਚාරයට දානවා කියන්නේ මොන හඬක්ද මොන හඬක්ද කියලා අපි විමසනවා. අන්න අපි කියනවා නරියෙක් නෙමේ බල්ලෙක් කියලා. දැන් එතන තියෙන විඥානයේද ඥානයේද? අන්න හරි. මේක හොඳට මට තේරුම් දෙන්න කරලා දෙන්න සිද්ධ වෙලා තියෙනවා. මොකද අද විඥානය කියන්නේ සමහර පොත්වල තියෙන විශිෂ්ට ඥානය කියලා. ඒ වියන්නක් තියෙනවා ඥාන කියන වචනයක් තියෙනවානේ අටුවාව දුන්න නියමෙටම. විශිෂ්ට ඥානීය විඥානයයි කියලා. සාමාන්‍ය ඥානයේ සංඥාවල විශිෂ්ට ඥානීය විඥානයයි. හරි ලස්සන අටුවා නේද? ඈ ඔය වෙලාවට තමයි මට අර මඤ්ඤොක් අටුවාව මතක් වෙන්නේ. මන්නෙන් ñොක් ගාලා කපන්නේ මඤ්ඤොක්කාය. ඇයි මන් ñොක්ක ඔන්න ඔයගේ අටුවා තමයි ඔය පොත්වල තියෙන්නේ. සංඥා සාමාන්‍ය ඥානය. විඤ්ඤා විශිෂ්ට ඥානය. විඥාන විශිෂ්ට ඥානය. පින්නතුනි විඥානය කියන්නේ ධාතුවක් පමණයි හඳුනා ගැනීම මාත්‍රයක් කියලාත් මම ඔබට කියන්න කැමති නෑ. මම ඒකත් තව පොඩ්ඩෙන් වෙනස් කරනවා. මේ ආධුනිකයන්ට දැනගැනීමේ පහසුව සඳහා තමයි මම කිව්වේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධීකරණය වෙනකොටම ආධ්‍යාත්මික රූපයේ උපකරණයක් කොටගෙන බාහිර රූපයේ පිළිබඳව හඳුනා ගැනීම මාත්‍රයක් හටගන්නවා කියලා කිව්වේ අවබෝධ කරගන්න පහසුව තකා. තව ටිකෙන් ඒකත් මම අයින් කරලා දානවා. තේරුණා නේද? මෙන්න විඥාන ධාතුව හට ගන්න හැටි. ද්වයන් පටිච්ච විඥානං සම්භෝති කියන්නේ ඔන්න ඕකයි. දෙකක් නිසා විඥානය හට ගන්නවා. මොකද්ද මේ දෙක? ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. ආධ්‍යාත්මික රූපයේ උපවස් ස්වභාවයෙන් බාහිර රූප ඡායාව ඇදී පවතිනවා. එහි උපවස් ස්වභාවයෙන් වර්ණ රූප, කණේ උපවස් ස්වභාවයෙන්, ශබ්ද රූප, දිවේ උපවස් ස්වභාවයෙන්, රස රූප ආදී වශයෙන් ඇදී පවතිනවා. එතකොට ආන්ගේ ඇදී පවතින අවස්ථාවේදී කන සම්බන්ධ ඇහැ සම්බන්ධ කරගෙන විඥානය හට ගන්නවා. ඒකට කියනවා චක්ක විඥානය කියලා. කන උපකරණයක් කොටගෙන හටගත්තොත් කියනවා සෝත විඥානය. දිව නම් උපකරණයක් කොටගත්තේ ජීවා විඥානය. නාසයේ උපකරණයක් කොට ගත්තනම් ගාන විඥානය. කය උපකාර කරගත්තනම් මන උපකාර කරගත්තනම් මනෝ විඥානය. එතකොට මොනවද මේ අදීපවතින්නේ වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ධම්ම රූප. ඔන්න දැන් දෙකක් එකතු වෙනකොට විඥානය හට ගන්නවා. හරි? විඥාණයට තනියම හට ගන්න බෑ. නාම රූප පච්චයා විඥානං කියලා තියෙන්නේ. නාම රූප දෙකම තියෙනවා විඥාණයට හටගන්න. විඥානය සමගමයි හටගන්නේ. නාම රූප තියෙන තැන විඥානය හටගන්නව නෙමෙයි. විඥානය තියෙන තැන නාම රූප හටගන්නව නෙමෙයි. මේක එකටමයි හටගන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. එකටමයි හටගන්නේ. දැන් රූප හරිනේ දැන් ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි තියෙනවනේ අන්න රූප හරි එතකොට රූප දෙකක් එකතු වෙනකොටම විඥාන ධාතුව හට ගන්නවා. එතකොට රූප හටගත්තට පස්සේද හටගන්නේ? නෑ. විඥානේ හතරගත් පස්සේ රූප හට ගන්නවද? ඒත් නෑ. එකටමයි හටගන්නේ. මේ අපි කතා කරන්නේ මේ සත්වයා පිළිබඳව අර ගස්ගල් පර්වත පිළිබඳව නෙමෙයි කතා කරන්නේ සත්වයා පිළිබඳව. එතකොට ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධ වෙනකොටම විඥානය හට ගන්නවා. විඥානයේ හටගන්නේ තනියම නෙමෙයි සිතිවිලි සමූහයක් සමග. නාම රූප කියලා කියන්නේ ඒක රූප පැහැදිලිනේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. හැබැයි නාමත් තියෙන්න ඕනේ. නාම හට ගන්න නාමත් ඒකලම හට ගන්නවා. මොනවද හට ගන්න නාම ධර්ම ටික? පස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර. මං කිව්වට පස්සේ කියන්න පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර මෙන්න මේවට කියනවා සිතවිලි කියලා නාම කියලත් කියනවා මෙන්න මේ සිතවිලි පහ සමගමයි විඥානය හටගන්නේ පෙරපසු වෙන්නේ නැහැ ඒකටමයි හටගන්නේ තේරුණේ? එතකොට මේවා කොහෙන්වත් ගෙනල්ලා ඉල්ලන්නේ නැහැ. දැන් බලන්න පස්ස වෙන්නේ මොකක් පස්ස කියන්නේ මොකක්ද ස්පර්ශ වීම. මොනවද ස්පර්ශ වෙන්නේ ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි. ඒ ස්පර්ශ වෙනකොටම විඥානය හට ගන්නවා විඥානයත් ස්පර්ශ වෙනවා. අන්න තින්නම් සංගති පස්සෝ කියලා කියන්නේ තුනක සංගතිය. පස්ස කියලා කියන්නේ. මේක නාමයක්. විඥානයයි පස්සයයි පෙරපසු විනාද නෑ නෑ එකටමයි හටගන්නේ. එකටමයි. පස්ස වෙලා තියෙන්නේ මොනවද? නාම රූප දෙකම පස්ස වෙලා තියෙනවා. විඥානියත් පස්ස වෙලා තියෙනවා. තින්නම් සංගති පස්සෝ කියන්නේ ඒකයි. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානය තුනක් පස්ස වෙලා තියෙනවා. වේදනා කියලා කියන්නේ ස්පර්ශ වෙනකොටම ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි විඥානයයි ස්පර්ශ වෙනකොටම අර බාහිර රූපයේ පිළිබඳව කිසියම් වේදනාවක් හට ගන්නවා. එතන වේදනාව කියන්නේ සාමාන්‍ය ජනතාව පිළිබඳව ඇලීම හෝ ගැටීම. එක්ක ඒ බාහිර රූපයට ඇලෙනවා එහෙම නැත්නම් ගැටෙනවා. මොකද ආත්මදිත්‍ය තියෙනවනේ. අපි මේ කතා කරන්නේ සාමාන්‍ය ජනතාව ගැන. සාමාන්‍ය ජනතාව කියලා කියන්නේ රූපේ නිට්ටයයි කියලා පිළිගත් අය. සාමාන්‍ය ජනතාව කියන්නේ මම කියවන්නේ මේ වේගය දැක්කේ නැත්නම් නිට්ටයයි ප්‍රිය රූපයට ඇලෙනවා අප්‍රිය රූපයට ගැටෙනවා. මේ වේදනාව කියන්නේ කැමැත්ත අකමැත්ත කියන එකයි. වේදනාව කියලා කියන්නේ කැමැත්ත අකමැත්ත. ඒතකොට සාමාන්‍ය ජනතාව කැමැත්ත නිත්‍යයි කියලා දැක්ක නිසා කැමැත්තට ඇලෙනවා. අකමැත්ත නිත්‍යයි කියලා දැක්ක නිසා අකමැත්තට ගැටෙනවා. අන්න වේදනාව කියන්නේ ඒකයි. ඒකත් අමුතුවෙන් හට ගන්නව නෙමෙයි. ස්වභාව ධර්මයක් වශයෙන් එහෙමම සිද්ධ වෙන්න ඕන නේද? මේක ස්වභාව ධර්මයක් වේදනාවට ගන්නවා කියන එක. පස්ස වේදනා සංඥා. සංඥා කියලා කියන්නේ බාහිර රූපය හඳුනා ගන්නවා. හඳුනා ගන්නවා කියලා කියන්නේ ඥානයක් නෙමෙයි මං කිව්වේ අර අර විතක්කය කියලා. හඳුනා ගැනීම මාත්‍රයක් කියලා කිව්වේ. ශබ්ද රූපයක්ද, ගන්ධ රූපයක්ද, රස රූපයක්ද, පොට්ටබ්බ රූපයක්ද කියලා පමණක් හඳුනා ගන්න. හඳුනා ගැනීම. සංඥා කියන්නේ ඒකයි. හඳුනා ගැනීම. චේතනාව කියලා කියන්නේ චේතනාම් වික්කවේ කම්මං වදාමි. ක්‍රියාත්මක භාවය. චේතනාව කියන්නේ ක්‍රියාත්මක භාවය. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ බාහිර රූප නෙමෙයි. එහෙනම් මොනවද? ආධ්‍යාත්මික රූපයි ක්‍රියාත්මක වෙන්නේ. අසකන දිවනාසයේ කය මන වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට හඳුනාගත්තේ ශබ්ද රූපයක් නම් වැඩ කරන්නේ කන. වැඩ කරන්නේ මොකද්ද? හඳුනාගත්තේ වර්ණ රූපයක් නම් වැඩ කරන්නේ ඇහැ. ආන්ගේ ඇස කන දිවනාසය ආදී ඉඳුරන් ක්‍රියාත්මක වීමට කියනවා <coughs> චේතනාව කියලා. චේතනාම් වික්‍රේ කම්මං වදාම කියන්නේ ඒකයි. එතකොට ස්පර්ශ වෙන්නේ නැතුව වේදනාව ඇති වෙන්නේ නැහැ. පස්සේ ඇති වෙන්නේ නැහැ නේද? පස්සේ කියන්නේ ස්පර්ශ වීමනේ. වේදනාව ඇති වෙන්නේ නැහැ, සංඥාව ඇති වෙන්නේ නැහැ. සංඥාවෙන් තොරව ක්‍රියාත්මක වෙන්නත් බෑ. හඳුනාගත්තේ නැතුව ක්‍රියාත්මක වෙන්න බෑ නේද? ආන්න චේතනාව කියන්නේ ක්‍රියාත්මක භාවය. මේ තේරෙන්නේ? ඔන්න චේතනාව. ඔන්න චේතනාව. චේතනාවෙන් අත උස්සනවා නෙමෙයි. චේතනාවෙන් අත උස්සනවා කිව්වොත් වැරදි. චේතනාව කියලා කියන්නේ මේ අත ඉස්සීමට මේ ඔන්න ඔන්න චේතනාව. දැන් මෙතන වැඩ කරන්නේ කොහොමද දන්නවද? මෙතන ධම්ම රූපයක් එන්නේ. අත උස්සන්න ඕනේ. මේක අනාගත ධම්ම රූපයක්. අත උස්සන්න ඕනේ. එන්නේ කොහාටද? මනට එන්නේ. මනට මේ ධම්ම රූපේ එනකොටම මොකද වෙන්නේ? දෙකක් එකතු වෙනවා විඥාණය. ආධ්‍යාත්මික රූපයයි බාහිර රූපයයි සම්බන්ධ වෙනකොටම විඥාණය හට ගන්නවා. අන්න පස්ස වුණා. ඒතර වේදනාවක් ඇති වෙනවා. මේ පිටිබඳව කැමැත්ත හෝ අකමැත්ත එහෙම නැත්නම් ඇදීම ගැටීම සංඥාව උස්සන්න ඕන කියන එකයි චේතනාව ඕන. ඔය තියෙන මේක මනෝවිඤ්ඤාණයෙන් කරන්නේ. මනෝවිඤ්ඤාණය. ඔය අත පහත් කරන්න ඕනේ. ධම්ම රූපයක් එන්නේ මනට. මනට ධම්ම රූපේ එනකොටම දෙකක් එකතු වෙනවා. පස්ස වේදනා සංඥා චේතනා කියන සිතවිලි පහ හට ගන්නවා. ඕන්න චේතනාව වැඩ කරනවා මේ කියන්නේ. අන්න ඒකයි චේතනාව කියන්නේ. පස්සයෙන් ස්පර්ශ වෙනවා කිව්වොත් වැරදි. පස්සය කියන්නේ ස්පර්ශ වීමට. වේදනාවෙන් ඇලීම ගැටීම ඇති වෙනවා කිව්වොත් වැරදි. ඇලීම ගැටීම තමයි වේදනාව කියන්නේ. තේරුණා නේද? හඳුනා ගැනීම සංඥාව කියලා කියන්නේ. සංඥාවෙන් හඳුනා ගන්නව නෙමෙයි. චේතනාවෙන් ක්‍රියාත්මක වෙනව නෙමෙයි ක්‍රියාත්මක වීමට කියනවා චේතනාව කියලා. පැහැදිලි නේද? ඒතර පස්ස වේදනා සංඥා චේතනා. මානසිකාරයේ පිළිබඳව මම තව කිව්වේ නැහැ. අහන්න හිතෙන්නේ නැද්ද මානසිකාරය කියන්නේ මොකක්ද කියලා? මනසිකාරය කියලා කියන්නේ නාමයක් මනෙහි ක්‍රියාකාරීත්වය. යොමු කරවීම තමයි සිද්ධ වෙන්නේ. යොමු කරවීමටයි මනසිකාරය කියන්නේ. දැන් අර ස්පර්ශ විලා තියෙන වර්ණ රූපය හෝ ශබ්ද රූපය වේදනා සංඥා චේතනා වලට යොමු කරවීම. මනසිකාරය කියන්නේ ඒකයි. මනසිකාරයෙන් යොමු යොමු කරනවා නෙමෙයි. යොමු කරවීම. මම එහෙම කියන්න හේතුව ස්වභාව ධර්මයක් කියලා තේරුම් ගන්නයි. ස්වභාව ධර්මයක් විතරයි. දැන් රූප හට ගැනීම ස්වභාව ධර්මයක් නේද? ආධ්‍යාත්මික රූපවල උපවාස ස්වභාවය කියන එක ස්වභාව ධර්මයක් නේද? ඒ උපවාස ස්වභාවයෙන් බාහිර රූප ඇද ගැනීම ස්වභාව ධර්මයක් නේද? දෙකක් එකතු වීම ස්වභාව ධර්මයක් නේද? එහෙමනම් විඥානයේ හට ගැනීම ස්වභාව ධර්මයක් නේද? විඥානයේ සමග නාම හට ගැනීම ස්වභාව ධර්මයක් නේද? ඒ නාමයන්ගේ ක්‍රියාකාරීත්වය ස්වභාව ධර්මයක් නේද? එහෙමනම් පස්සෙන් ස්පර්ශ වෙනවද? නැහැ. ස්පර්ශ වීමටයි පස්ස කියන්නේ. වේදනාවෙන් කැමැති අකමැති බව ප්‍රකාශ වෙනවද? නැහැ. කැමැති අකමැති බව ප්‍රකාශ වීමයි වේදනාව කියන්නේ. හඳුනා ගැනීම තමයි සංඥාව කියන්නේ. ක්‍රියාත්මක වීම තමයි චේතනාව කියන්නේ. මනසිකාරය කියන්නේ යොමු කර වීම. මේ බාහිර රූපය ස්පර්ශ වෙලා තියෙන බාහිර රූපය වේදනා සංඥා චේතනා කියන ඒ සිතවිලි වලට යොමු කරවීම. ඒක තමයි මානසිකාරය කියන්නේ. පැහැදිලි නේද? එතකොට දැන් ස්පර්ශ වුණේ ශබ්ද රූපයක් නම් වේදනා සංඥා චේතනා වලට යොමු කරවීම සිද්ධ වෙන්නේ ශබ්ද රූපයක් පිළිබඳව නේද? වේදනාවෙන් ඇලීම ගැටීම ප්‍රකාශ වෙනවා. සංඥාවෙන් හඳුනා ගැනීම චේතනාවට යොමු කරනකොටම ක්‍රියාත්මක වෙනවා. එතකොට ශබ්ද රූපයක් නම් හඳුනාගත්තේ ක්‍රියාත්මක වෙන්නේ මොකක්ද? කන. කන වැඩ කරනවා නේද? ආන්නේ ක්‍රියාත්මක භාවයේ තමයි හිත කියලා කියන්නේ. එතකොට මේ කන වැඩ කරනවා කියන්නේ ස්වභාව ධර්මයක් නේද? කවුරුත් කරන දෙයක්ද? ස්වභාව ධර්මයක්. ස්වභාව ධර්මයක්. මම අහනවද? මම අහනවද? ඇහෙනවා. ඇහෙනවා. මම ගැන සම්බන්ධයක් අපි කතා කළේ නෑ. සත්වයේ පුද්ගලයෙක් මම කොටින්ම කරතුළු කෙනෙක් අපි කතා කළේම නෑ නේද? එහෙමනම් මොකද්ද මෙතන තියෙන්නේ? කම්මස්ස කාරකෝ නත්ති විපාකස්සජ වේදකෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒසේවං සම්මදස්සනං ක්‍රියාවක් ඇත කරන්නෙක් නැත. ඔය තියෙන්නේ. ආන ක්‍රියාව තියෙනව නේද? කරදරෝ කෙනෙක් ඉන්නවද? නැහැ. විඳීමක් ඇත විඳින්නෙක් නැත. මොකද්ද එහෙනම් මෙතන තියෙන්නේ? සුද්ධ ධම්මා පවත්තන්ති සුද්ධ ධර්මයාගේ පැවැත්මක් පමණයි. සුද්ධ ධර්මයාගේ පැවැත්ම. ස්වභාව ධර්මයක්. අහනවා කියනකොටම කවුද කවුද කියලා අහනවා නේද? කවුද යන්නේ කවුද යන්නේ? දැන් අහන්න පුළුවන්ද? ස්වභාව ධර්මයක් නේද? ගංගා තමෝ ගලා බසී. ඔයගොල්ලෝ අහනවද කවුද කියලා? අහනවද? ඒ මොකද අහන්නේ නැත්තේ? ස්වභාව ධර්මයක් බව දන්නව නේද? වැසි වසි කවුද කියලා අහනවද? නෑ නෑ. ඒ මොකද අහන්නේ නැත්තේ? ස්වභාව ධර්මයක්. අතවසවයි කවුද කියලා මහන්ඩ එපා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? ස්වභාව ධර්මයක් නේද? ස්වභාව ධර්මයක් තියෙන්නේ මෙතන. ක්‍රියාත්මක භාවය තමයි ස්වභාව ධර්මය කියන්නේ. පහත් කරයි. ඈ ඇත්ත වශයෙන්ම ගංගාතමෝ ගලා බසී කිව්වා වගේම අත ඉස එසවේ. අත පහත් කෙරේ. අත පහත් කෙරේ. එතකොට පහත් කෙරේ කියන්නේ කවුරුවක් කරන දෙයක්ද? මම කරනවද? සතේ පුද්ගලයෙක් කරනවද? එහෙමනම් මොකද්ද මෙතන තියෙන්නේ? සුද්ධ ධර්මයාගේ පැවැත්මක් පමණයි. මොනවද මේ සුද්ධ ධම්ම කියලා කියන්නේ? සුද්ධ ධම්ම කියලා කියන්නේ ස්වභාව ධර්මයට. තද ස්වභාවය, ඇලෙන ස්වභාවය, උණුසුම් ස්වභාවය, හමායන ස්වභාවය. මේ ස්වභාව ශක්ති හතර එකට එකතු වෙලා තියෙන්නේ කවදාවත් වෙන් වෙන්නෙත් නෑ වෙන් කරන්නත් බෑ ඒවට කියනවා රූප කියලා. එකට එකතු වෙලා තියෙන නිසා ග්‍රහණය වෙනවා ගෝචර වෙනවා ගොතුරු වෙනවා වේගවත් වෙලා තියෙන නිසා ඇත කියන මතෙහි පිහිටගෙන ඉන්නවා. අන්න රූප. එතකොට මේ රූප දෙකක් එකතු වෙනවා. ආධ්‍යාත්මික රූපයේ උපවස් ස්වභාවයෙන් බාහිර රූපේ ඇදී පවතිනවා. ඒක ස්වභාව ධර්මයක් නේද? එකතු වෙනකොට මේ පිළිබඳව විඥාණය හට ගන්නවා. බාහිර රූපේ පිළිබඳව හඳුනා ගැනීම මාත්‍රයක් හට ගන්නවා කියන්නකෝ. ඒක ස්වභාව ධර්මයක් නේද? ඒ සමගම මොකද වෙන්නේ? නාම ධර්ම පහක් හට ගන්නවා. ඒක ස්වභාව ධර්මයක් නේද? මේ නාම ධර්ම පහ ක්‍රියාත්මක වෙලා අවසාන වෙනකොට චේතනාව කියලා කියන්නේ ක්‍රියාත්මක භාවයට අන්නේ චේතනාව සිද්ධ වෙනකොටම අපි දකිනවා ක්‍රියාවක් හටගන්නේ සිත දකින්න හම් වෙන්නේ ක්‍රියාවක් පැහැදිලි නේද? හටගන්නේ සිත. දකින්න හම්බ වෙන්නේ ක්‍රියාව. දකිනවා. ක්‍රියාවක් දකිනවා. හරි. මේ හිතක් හටගෙන මේ තියෙන්නේ. ඒකයි මේ දඟලන්නේ. එයා නූල නටවනකොට මෙයත් නටනවා. රූකට දැකලා තියෙනව නේද? රූකට මාස්ටර් අර තිරේ අස්සේ ඉඳගෙන මැස්සක් ගහගෙන උඩ ඉඳගෙන නූල නටවනවා. අපිට රූකඩ මාස්ටර් පේන්නේ නැහැ. නූලක් සමහරට පේන්නේ නැහැ. අපිට පේන්නේ මොකද්ද රූකඩ නටනවා. ෆයිට් කරනවා, ඩාන්ස් කරනවා නේද? රූකඩ නටනවා. රූකඩ වලට නටන්න පුළුවන්ද? බැ. එහෙනම් මෙතන වැඩ කෑල්ල තියෙන්නේ රූකඩ මාස්ටර්ගේ ඇඟිලි වල. රූකඩ මාස්ටර් ඇඟිලි හොල්ලනකොට තමයි රූකඩ නටන්නේ. එහෙනම් රූකඩ මාස්ටර් කියන්නේ හිත කියලා හිතා ගන්නකො. රූකඩේ තමයි ඔය කය. තේන්නා නේද? රූකඩේ තමයි කය. ඉතින් ඔය කය රූකඩයක් තරම්නම් වටින්නේ නැහැ. රූකඩයක් නම් පළල ලිපේ දාලා තේ ටිකක් වක් කරගෙන බොන්න හරි පුළුවන් නේද? ඔය කය පුළුවන් ද පළල ලිපේ දාලා තේ ටිකක් වක් කරගෙන බොන්න. එහෙනම් රූකඩයක් තරම්වත් ඔක වටින්නේ නැහැ නේද? <laughs> නමුත් ඒක අපිට මේ උපකරණ තියෙන්න ඕනේ නේද? නැත්නම් බෑනේ ඔකට එහෙම තියෙන්න එන්න බෑනේ උපකරණේ නැත්තම් නේද? කකුල් දෙක තිබුණාන්ද ආවා නා මේ මේ කන තිබුණාන්ද දැන් බන අහනව නේද? ඇහැ තියෙනහන්ද ඒවා ඉතින් උපකරණ. ඒවා ක්‍රියාත්මක වෙන්නේ හිතෙන්. තේරුණේ? කරුණාවන්ත හිතක් ඇති වුණොත් මේකට මේ අතින් පුළුවන් ගිලන් උපස්ථානය කරන්න කෙනෙකුට අත ගන්න උදව් කරන්න නේද? ද්වේෂ සාගත හිතක් ඇති වුණොත් බෑ ඒ වැඩේ කරන්න. ගහන්නයි වෙන්නේ. එකම අතින් තමයි ගහන්නේ. හිතන්නේ අත ගන්නනේ. අත ගන්නෙත් මේ අතින් ගහන්නෙත් මේ අතින් නේද? අතින්ද ගහන්නේ හිතෙන්ද? අත එකයි හිත දෙකක් නේද? පැහැදිලි නේද? මේක උපකරණයක් මේකෙන් ගහන්නත් පුළුවන් අත ගන්නත් පුළුවන්. ද්වේෂ සහගත හිතක් ඇති වුණොත් ගහනවා කරුණාවන්ත හිතක් ඇති වුණොත් අත ගන්නවා නේද? පැහැදිලි නේද? එහෙනම් තවත් මේ හිත පිළිබඳව ටිකක් ගැඹුරින් හොයා බලන්න හිතෙනවා. හැබැයි පොඩ්ඩක් විවේක අරගෙන. දැන් කට්ටියක් බලාගෙන ඉන්නවා තේපැන් සංග්‍රහයක් පවත්වන්න. ඒ තේපැන් සංග්‍රහය අවසන් වෙලා තවත් මේ හිත පිළිබඳව පොඩ්ඩක් අපි හිත ඇතුළට බැහැලා බලන්න ඕනේ.